කසේ භාරද්වාජ සුත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා මගදේසු විහෙරති දක්ඛිනා ගිරිස්මින් ඒකනාලයන් බ්‍රාහ්මනගාමී යේන කෝපන සමයේන කසීබාරන්ද්වාජස්ස බ්‍රාහ්මනස්ස පංචමත්තානි නංගල සතානි ප්‍රයුත්තානි හොන්ති වප්ප කාලේ අතකෝ භගවා පුම්බන්න සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන කසීභාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේනුපසංකාමී තේන කෝපන සමයේන කසීභාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පරිවේසනවත්තේ අතකෝ භගවායේන පරිවේසනාතේන උපසංකමි උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි අන්දසකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මන භගවන්තං පින්දායති තං දිස්වාන භගවන්තං ඒතද ඕචේ අහංකෝ සමන කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමි ත්වම්පිකෝ සමන කසස්සු ච වපස්සු ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජස්සුති අම්පිකෝ බ්‍රාහ්මන කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච බුඤ්ජාමි තී නකෝපනමයං පස්සාම ගෝතු ගෝතමස්සේ යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිවද්දේවා අතජපන භවංගෝතමෝයේවමාහේ අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුඤ්ජාමිති අතකෝ කසී භාරන්දාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ගාථාය අඤ්ඤභාසී කස්සකෝ පටිජානාසි නෙච්ච පස්සමතේ කසින් කසින්න පුච්චිතෝ බ්‍රෝහි යතා ජානෙමතේ කසින්ති සද්ධා බීජං තපොත්ති පඤ්ඤාමේ යුගනංගලං හිරිනි සමනයොත්තං සතිමේ පාලපාචනං කාය ගුත්තෝ වචී ගුත්තෝ ආරේ උදරේ යතෝ සච්ඡං කරමි නින්දානං සෝරච්ඡං මේ පමෝචනං විරියං මේ දුර දොරයිහං යෝගක්ඛේමා දිවානං ගච්ඡති අනිවත්තං තං යත් ගන්්වාන සෝචති ඒව මේ සාකසී කණ්ඨා සාහෝති යමතම්පලා ඒතං කසින් කසිත්වාන සම්බදුක්ඛාපමුච්ඡති අතකෝ කසී භාරන්දාජෝ බ්‍රාහ්මනෝ මාතියා කංශ පාතියා පායා සංවද්දෙත්වා භගවතෝ උපනාමේසී බුඤ්ජතු භවං ගෝතමෝ පායාසං කස්සකෝ භවං ගෝතමෝ යං හි භවං ගෝතමෝ අමතප්පලං කසින් කසති තී ගතබිගීතං මේ අබෝජනියං සම්පස්සතං බ්‍රාහ්මනනේසේ ධම්මෝ ගතබිගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මන වුන්ති රේසා අඤ්ඤේන ච කේවලිනං මහේසින් කිනාසවං කුක් කුච්ච වූපසන්තං අන්නේන පානේන උපත්තහසු කෙත්තං හිතං පුඤ්ඤ පෙක්කස්ස හොතී අත කස්ස ඡායං භෝගෝතම ඉමං පායාසන් ධම්මීති ලක්වාහන්තං බ්‍රාහ්මන පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුසායේ යස්සසෝපායාස බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේය අඤ්ඤත්‍ර තථාගතස්සවා තථාගත ශාවකස්සවා තේනහි ත්වං බ්‍රාහ්මනතං පායාසං අප්පාරිතේවා ඡන්දේහි අප්පානකේවා උදකේන් ඕපිලාපේහි අතකෝ කසිභාරන්දාජෝ බ්‍රාහ්මන තං පායසං අප්පානකේ උදකේන් ඕපිලාපේසී අතකෝ සෝපායාසෝ උදකේ පක්ඛිතෝ චිච්චිතායති චිතිචිතායති සන්දුපායති සම්පදුපායති සේයතා බිනාම පාලෝ දිවස සන්තත්තෝ උදකේ පක්ඛිතෝ චිච්චිතායති චිතිචිතායති සන්දුපායති සම්පදූපායති ඒවමේව සෝපායාසෝ උදකේ පක්ඛිතෝ චිච්චිතායති චිතිචිතායති සන්දුපායති සම්පදූපායති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මන සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ යේන භගවතේනුපසංකමි උපසංකමිත්වා භගවතෝ පාදේසු සිරසානි පැතිත්වා භගවන්තං ඒතදවෝච අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සයථාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුඤ්ජය කටිච්ඡන්නං වා විවරෙය්‍ය මූලස්සවා මංගං ආචික්කෙය්‍ය අන්ධකාරේ වාතේල පඤ්ඤෝ තන්ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තී ඒවමේවං භූතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාශිතෝ ඒසං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච ලබෙය්‍යාමහං භෝතු ගෝතමස්ස සම්තිකේ පම්බංජං ලබෙයං උපසම්පදන්ති අලත්තකෝ කසිභාරන්ද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතු සම්තිකේ පම්බංජං අලත්ත උපසම්පදං අතිරූප සම්පන්නෝ කෝපනායස්මා භාරද්වාජෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරන්තෝ නචිරස්සේවයස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මාගන ගාරියං පම්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකତ୍වා උපසම්පඤ්ඤ විහාසී තීනජාතිවසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති අබ්බඤ්ඤාසි අඤ්ඤතරෝ චකෝපනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසීති